The. Э,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 තිසරණ ගමනං සම්පුන්නං හම්බන්තේ පාණාති පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි හිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි මේති සරණ සහිතෝ තිසරණ සහිතෝ ආජීවං අට්ඨමක සීලය ආජීවක අට්ඨමක සීලය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා තිසරණේන සද සද්ධින් ආජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත වන්දනාව ඉස්සෙල්ලා කරන්නේ පිළිවෙලක් ඇතුව බුදු ගුණ කීමයි අපි ශබ්ද නගලා වන්දනා කරන්ට ඕන ආශිර්වාද ලබා ගන්නට නම් තුනුරුවන් ගුණ සදහැ හිතින් කියන්ට ඕන ඒ වගේම කරන පින්කම ඥාන සංප්‍රයුක්ත පිනක් වෙන්නත් ඕන. වන්දනාවට සූදානම් වෙන සදැහැතියන් ඒ හැඟීම ඇති කරගන්නත. චෛත්‍ය රාජයන් වහන්සේ හෝ බෝධි රාජයන් වහන්සේ වැඩ ඉන්න පැත්තට හරි හැරිලා බොහොම ගෞරවයෙන් එහෙම නැත්නම් තම තමන්ගේ සිත් සතන් තුළ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවයම පහළ කරගෙන වන්දනා කරලා ඉනනතුරුව විනාඩි දෙකක කෙටි භාවනාවක් කරලා පින්කමේ කටයුතු නිම කරන තෙක් මේ පින්මතුන්ලාගේ ශාන්ත භාවය බලාපොරොත්තු වෙන අතර මේ මොහොතේ සිට ඉන් අවසානයේ දක්වාම මේ පිළිබඳ ලැබී ආවකින් පිළිපදින සියලු දෙනාගේම ජීවිතවලට මේ මොහොතේදීම අප්‍රමාණ ශාන්තියක් සැලසේවා මේ පින පුණ්‍ය ශක්තිය මේ හැමදෙනාටම දෙලෝ ශාන්තිය පිණිස වේවා කියන අදහසින් වන්දනා කරන්ට සූදානම් වෙන්න මේ මල් පහන් සූදුදුම් ගිලම්පස පූජාව ගැන මෙහෙම හිතන්න පිරිසිදු ගුණසංතානයක් පැවතු බුදුරජාණන් වහන්සේට මේ මල් පූජාව වේවා ඒ පූජානි සංස බලයෙන් අපි සියලු දෙනාගේම සිත් සතන් පිරිසිදු භාවයට පත් වේවා කියලා හිතනවා. සුවඳ දුම් පූජාව කරුණාව මෛත්‍රිය නැමැති ගුණ සුවඳ බුදුරජාණන් වහන්සේ තුල තිබුණා. ඒ කරුණාව මෛත්‍රිය නැමැති ගුණ සුවඳට මේ සුවඳ දුම් පූජාව වේවා. ඒ පූජානි සංස බලයෙන් අපි සියලු දෙනාගේම సంతාන තුල කරුණාව මෛත්‍රිය නැමැති ගුණ සුවඳ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කායික හා මානසික සුවපත් භාවයේ ලෝට බෙදා හදා වදාළ බුදුරජාණන් වහන්සේට මේ සිසිල් පැන් ගිලම්පස චතුමදුර දහත් බෙහෙත් පූජාව වේවා ඒ පූජානි සංස බලයෙන් අපි සියලු දෙනාටම කායික සුවපත් භාවයත් මානසික සැනසීමත් වේවා තුන්ලෝ තලයේම අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් ඈත් කොට ප්‍රඥාව නැමැති ආලෝකයේ ඇති කරලු තිලෝක දීපං සම්බුද්ධං තුන්ලෝ තලයටම මහත්ම ආලෝකයක් පාදා දුන් ලෝතුරා බුදුරජාණන් වහන්සේද ප්‍රදීපාලෝක පූජාව වේවා ඒ පින් බලයෙන් අපි සියලු දෙනාටම දුකෙන් නිදහස් වීම සඳහා විපස්සනා නුවණ අවබෝධ වේවා කියන අදහස ඇතුව හැදුවඩු මව්පිය ගුරුවරාදීන්ටත් මේ පින නිවන් සුව පිණිස වේවා කියන අදහසින් වන්දනා කරන්න සාදු කියන්න. සම්පූරිතා පමිත පාර මිතා බාලේන විද්වං සියෝ හිල කිලේස සමූල ජාලං තේනේ වහලද්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මම ලං හද අපි එකම පෙරහැරක්සේ සාන්ති පෙරහැරක්සේ කල්පනා කරමින් බොහෝම හොඳ හැඟීමකින් තුනුරුවන් ගුණ කියන්න ශබ්ද නගලා බුදු ගුණ කියන්න බුදු ගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා ඒ ඒ අහන හැම දෙනාගේම සිත් සැනසෙනකොට අපට පින් සිද්ධ වෙනවා බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතේ පුරුදු වෙනවා තමන් කියන වචනේ ලෝක සත්වයා සංසාරික ජීවිතයේදී පිළිගන්නවා බුදුගුණ මහහඬින් හඬනගා කීමෙන් බොහෝම ලොකු ආශිර්වාදයක් ලැබෙන්නේ ඒ බව සලකාගෙන මේ අපේ තරුණ පිරිසත් මේ සියලු දෙනා ශබ්ද නගල බුදුගුණ කියන්න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 ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධං ජීවිත පරියන්තං සරණං ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාල් ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තම්බෝ වින්නෝයි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුංගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි දුක්ඛේනානං බුද්ධනානං දුක් දුක්ඛ සමුදය නානං බුද්ධ නානං දුක්ඛ නිරෝධේ නානං බුද්ධ නානං දුක්ඛ නිරෝධගාමිනි පටිපදාය නානං බුද්ධ නානං අත්ථ පටිසම්භිදේ නානං බුද්ධ නානං ධම්මපටි සම්භිදේනානං බුද්ධනා නිරෝග්තේ පටි සම්භිදේනානං බුද්ධනානං පටිභාන පටි සම්භිදේනානං බුද්ධනානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේනානං බුද්ධනානං ආසයානුසයේනානං බුද්ධනානං යමක පාටිහාරියේනානං බුද්ධනානං මහා කරුණා සමාපත්තියානානං බුද්ධනානං සම්බන්යුතනානං බුද්ධනානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති ඉමේහි බුද්ධ ඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධන්තං සිරසා නමාමි සෝ භගවා ඉතිපි අරහං අරහං වතසු භගවා අරහන්තං සරණං ගච්ඡාමි අරහන්තං සිරසා නමාමි සෝභගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා සම්මා සම්බුද්ධං තං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං තං සිරසා නමා සෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පම් විඤ්ඤාචරණ සම්පන්නෝ වත විඤ්ඤාචරණ සම්පන්නං තං සරණං ගච්ඡා විඤ්ඤාචරණ සම්පන්නං තං සිරසානවා සෝ භගවා ඉති පි සුගතෝ සුගතෝ අතසෝ භගවා සුගතං තං සරණං ගච්ඡාමි සුගතං තං සිරසා නමා සෝ භගවා ඉතිපි ලෝකවිදු ලෝකවිදු වතසෝ භගවා ලෝකවිදුන් තං සරණං ගච්ඡාමි ලෝකවිදුන් තං සිරසා සුභගවා ඉතිපි අනුන්තර පුරිස ධම්මසාරති අනුන්තර පුරේස ධම්මසාරති වතසෝ භගවා අනුන්තර පුරේස ධම්මසාරතිං තං සරණං අනුන්තර පුරේස ධම්මසාරතිං තං සිරසා නමා අස්තු භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං වතසු භගවා සත්තා දේව මනුස්සානන්තං සරණං ගච්ඡා සත්තා දේව මනුස්සානන්තං සිරසානම සුභගවා ඉතිපි බුද්ධෝ බුද්ධෝ වත සුභගවා බුද්ධං සං සරණං ගච්ඡාමි බුද්ධම් තං සිරසා සෝ භගවා ඉතිපි භගවා භගවා වත සෝ භගවා භගවන්තං සරණං ගච්ඡාමි භගවන්තං සිරසා නමෝ මාගේ ස්වාමියෝ ධර්ම ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලසුන් කෙරෙන් දුරු සේක රහසින්වත් පව් නොකලසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය එක පිඬක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට උපමා කළ නොහැක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන්නු මගේම බුදු පියාණන්නු මොහන්දුරට ලහිරු මණ්ඩලක් කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් සාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාථනාථ වූ අග්‍ර දක්ෂිනේය වූ බුදුරජාණන් වහන්සේට මේ පහන් පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ ලද පස් මල් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ චතු මధుර පූජා කරමි පූජා වේවා මේ බෙහෙත් පූජා කරමි පූජා වේවා මේ දහත්ම පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිර්වාණ ශාන්තිය පතා සංසාර දුකින් අත මිදීම පතා බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වෙත්වා පූජා වෙත්වා පූජා වෙත්වා නමාමි සුගතං බුද්ධං ලෝකජෙත්තං නරාසභං නමාමි සුගතං ධම්මං නියානිකං සුදේශිතං නමාමි සුගතං සංඝං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං නමාමි සුගතං බෝධිං අස්වත්ථං ලෝක පූජිතං වීත තණ්හං වීත දෝසං වීත මෝහං අනාසවං වන්දේ නිපුන සම්බුද්ධං අනන්ත ණය දේසිතං වන්දාමි චේතියං සම්බං සබ්බථානේ සුපාතිත්ථිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අඛා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ රන්වන් පාටින් දලුලන බෝධිය නිල්වන් පාටින් කොලලන ගෞතම මුනිඳුම් පිටදුන් බෝධිය අපිත් වන්දිමු ජය ශ්‍රී මහා බෝධිය දඹදිව් තලෙහි හටගත් බෝධිය ශ්‍රී ලංකාවට වැඩමෙව් ගෞතම මුනිඳුම් පිටදුන් බෝධිය අපිත් වන්දිමු ජය සිරිමා දඹදිව් තලෙහි හටගත් බෝධ සංගමින් පෙරණින් ගෙන වැඩී ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය අපේතු ආඳිමු ජය ශ්‍රී මහා දඹදියෝ තලෙහි හටගත් බෝධ මහා මෙඋනාවේ රෝපිත බෝධ ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය අපිත් වාඳිමු ජය සිරි මහා මහමෙවුනාවේ රෝපිත බෝධ රන් වැට අතරින් පෙනෙනා දෙනෝ දහස් දෙන වඳිනා බෝධිය අපි තුවාන් දෙමු ජය සිරි මහා දෙව්ලොව දෙවියන් වන්දිනා බුන් මේ ආරමේ වැඩ සිටිනා බුන් දෙනෝ දහස් සිත් සනසන බෝධිය අපේතු වාන්දිමු ජය සිරි මහබුත් මම මේ මලුවට යනවා එනවා බෝමුල් බෝපත් මට කැගෙනවා සමාවදී මගේ හිත සනසනවා බෝරාජුනේ මට අවසර දෙනවා උඩමාළුවේ බෝරජු ඇඳ බෙනවා දෙවෙනි මාළුවේ මල් පහන් දිලෙනවා වැලේ මාළුවේ මහා සෙනග වඳිනවා මතු මාන්සේ අපි නිවන් දකින්නවා ඝනසාරප්ප දිත්තේන දීපේන සමදන් තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සමෝනු සුගන්ධිකාය වදන අනන්ත ගුණගන් සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථා වන්නගන්ධ ගුණෝපේතං නේතං කුසුමසං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ අධිවාසේතුනෝ භම්තේ පානියං පරිකප්පි අනුකම්පං පතිගං හාතු මුත්තම අධිවාසේතුනෝ භංතේ ගිලාන පච්චයන් අනුකම්පං පතිගං හාතු මුත්තම අත්තම අධිවාසේතුනෝ භන්තේ භේසජ්ජං පරිකප්පිත අනුකම්පං උපාදාය පතිගංහාතු අධිවාසේතුනෝ භන්තේ තාම්බූලං පරිකප්පිත අනුකම්පං උපාදාය පතිගංහාතු මුත්තං කායේන වාචා චිත්තේන පමාදේන අච්ඡයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථා කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්ඡයං කමමේ ධම්ම සම්දිත්තික අකාල් කායේන වාචා චිත්තේන පමාදේන අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර අනන්ත සසර පතං මේ මොහොත දක්වා මාගේ හිත කය වචන යන හුන්දරින් සිදුනාවෝ සියලු දෝෂයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා තෙවනුවද මට සමාව ලැබේවා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු මා විසින් රැස්කලා වූ සීලමය වන්දනාමය බුද්ධ පූජාමය බෝධි වන්දනාමය සූවිසි ගුණ මනසිකාරමය සියලු පුණ්‍ය ධර්මයෝ මාගේ දෙමාපියන්ටද මාගේ ගුරුවරහින්ටද මාගේ වැඩිහිටියන්ටද සියලු දෙනාටද අයිති වෙත්වා මමද සියල්ලන්ගේම සියලු පුණ්‍ය ධර්මයන් සාදර ගෞරවයෙන් ආදර භක්තියෙන් අනුමෝදන් වෙමි මටද මේ සියලු පින් බලයෙන් ජරා මරණාදී සංසාර දුකින් අත මිදී නිර්වාණ සුවයම අවබෝධ වේවා නිවන් දකින්වා නිවන් දකිම්වා නිවන් දකිම්වා සාදු කියන්න අපි සියලු දෙනාටම සියලු සැනසෙල්ල වේවා කියලා සාදු කියන්න දැන් මේ කෙටි අනුශාසනයට ඇහුම්කන් දෙන්න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 හෙය්‍යනං සුරක්හිතං තින්න මඤ්ඤතරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති පින්වතුනි විනාඩි දෙකක් භාවනා වඩන්ත මෛත්‍රී බලයක් හිතේ තියෙනවා නම් ලෝකේ කවුරු තමන් එක්ක අමනාප වුණත් තමන් කායෙක්වත් අමනාප නැත්නම් ඒ මෛත්‍රී හිතට සැනසීම තිබෙනවා. Tamanගේ හිතේ මෛත්‍රී බලයක් ඇති කරගන්න ඕන. මම වෛර නැත්තේක් වෙමි. තරහ නැත්තේක් වෙමි. දුක් පීඩා නැත්තේක් වෙමි. සුවපත් වෙමි. මා මෙන්ම හිතවත් සියල්ලෝද මදහත් සියල්ලෝද අහිතවත් සියල්ලෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා අන්තිමට සියලු සත්වයෝ සුවපත් වෙත්වා ওই මෛත්‍රී භාවනා වාක්‍ය අපි කියලා දෙන්නම් තන්පත්ව ශබ්ද නගලා කියමින් ඉනනතුරුව නිහඬව භාවනා වඩන්ත ඕන දැන් Tamanth මුලින්ම මෛත්‍රී වඩන්ත මම වෛර නැත්තෙක් වෙම්වා ශබ්ද නගල කියන්න මම තරහ නැත්තෙක් වෙම්වා මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා මම සුවපත් වෙම්වා මාමින්ම හිතවත්ම සියල්ලෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තු වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මැදහත්ම සියල්ලෝද වෛර නැත්තු වෙත්වා තරහ නැත් සත්තු වෙත්වා දුප්පීඩා නැත්තු වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම අහිතවත්ම සියල්ලෝද වෛර නැත්තු වෙත්වා තරහ නැත්තු වෙත්වා දුක් පීඩා නැත්තු වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලු සත්වයෝද වෛර නැත්තු වෙත්වා තරහා නැත්තු වෙත්වා දුක්පීඩා නැත්තු වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු සත්වයෝද සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා විනාඩි දෙකක් නිශ්ශබ්දව භාවනා වඩන්ට ආකාසට්ඨා චුභුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ඨා චුභුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුභුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංසබලෙන් හැම දිනාටම නිවන් සම්පත් සැලසේවා